ඊළඟට ශාමලී මහත්මිය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට ගැටලුව තමයි දැන් නකුල මාතා නකුල පිතා දෙන්න මේ ගොඩාක් සමගි සම්පන්නව ගොඩාක් ආදරෙන් සෙනෙහසෙන් හිටපු දෙන්නෙක්නේ. ඔව්. මේ ඒතර නකුල මාතා සෝවාන් ඵලයටපත් වෙලානේ හිටියේ. එතකොට දැන් මෙතන මුණ නොගසෙන්න හේතුව මේ සම ප්‍රඥා කියන තැන ගැලපුණේ නැති නිසාද ස්වාමීනාංශ මුණ නොගැසුණා කියලා එකක් නැහැ ඉතින් ඒගොල්ලෝ මුණ ගැහෙන්න කැමති කියලායි කියන්නේ කියනකොට බුදුහාරෝ දේශනා කරන කැමති ඈ ඊළඟ භවයේ මුණ ගැහුන්නේ නැහැනේ එක්කෙනෙක් වෙන තලයකනේ ගියේ දිවිතල දෙකකට නේද ගියේ ආ ඒක ඉතින් වෙන්නේ නැති ඉතින් ඒ ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ ඇත්තටම මුණ ගැහෙන්න කැමති කියලා කිව්වට ඒක දැඩි අදිෂ්ඨානයක් නොවේයි නම් දැන් එක එක්කෙනාගේ මනසේ තියෙන හැම රුචිකත්වයක් මේ විදිහට පළදරන්නේ නැහැනේ. ඒතර ඒගොල්ලෝ තමන්ගේ අදහස ප්‍රකාශ කරනවා. ඉතින් ඒක දැඩි ප්‍රාර්ථනාවක් හැටියට පවත්වාගෙන ගියා නම් ඒගොල්ලෝ එකතු වෙන්නට පුළුවන්. එහෙම ප්‍රාර්ථනාවක් හැටියට ඉතින් විශේෂයක් නැතිනම් ඒගොල්ලන්ගේ රුචිකත්වය තන්දි ප්‍රකාශ කළා වෙන්න පුළුවන්. ඉතින් ඒ රුචිකත්වය සම්පූර්ණ වෙන්න නම් මෙහෙම වෙන්නට ඕන කියන තැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා හැම රුචිකත්වයක්ම අනිවාර්යෙන් පළදරනවා කියලා එකක් නැහැ. ඒකට දැඩි චිත්ත අධිෂ්ඨානයක්, දැඩි ප්‍රාර්ථනාවක් තිබුණොත් ඒකට යෝග්‍ය කුසල බලයක් තියෙනවා නම් ඒක පළදරන්නට පුළුවන්.